ආදාරි අපි මේ අසනාරතාවට කියනවා දෙන්න ආදාරි. ඉතින් කියනවා දෙයක් තියෙනවා මම අපේ ඉතින් කියලා කතා කරනවා. ආධුනිකයි කවුරුන් ගන්න සාතන පයිපීම කරගෙන ගියා දුප්පාය ඉසෝදීම කරගෙන ගියා පයිපීම සහ ඉසෝදීම කරගෙන ගියා එතකොට දැන් මේ සියාව දිගටම කරගෙන යන්නේ අර ආසාවක් ඊට පස්සේ මේ මේකම මිස පිටින අවස්ථාවේදී ශරීරය ස්ටේට් එකම නැගිටින බවක් දැනුණා විශාල දුකක් හිතට දැනුණා. මම කලක්සල්ලක් දැනුණා. ඊට පස්සේ එතන එතනින් පස්සේ ඒ සත්‍යම් භාවනා කරනකොට ආසාවක් ඇතිුනේ නැහැ. පස්සේ පසුබිම්ට ආපහු මම නැවත සත්‍යම් භාවනා කරගෙන ගියා. ඒකත් පෙර කරාට වැඩිය ඉමින් කරන්න පටන් ගත්තා. වේගය අහිමින් ඒකත් පයිට දීලා කරනකොට විලුම්බ නැතන බව දැනගත්තු දුන්න ඊට පස්සේ ඒත් එක්ක නිවේ කිව්වා ඇඟිලි දුරු පළවෙනි පස්සේ බව දැනගා ඒත් එක්කම ඒ ඇඟිලි දුරු පොළවට අද වෙන බවක් දැනගා ඊට පස්සේ අනිත් කකුලට හය ආරම්භික යොමු කරනකොට ඒක මට කිසිම දින බව දැනුණා මේ විදිහට කරගෙන ගියා ඊට පස්සේ ඒ ඒ ඒ වෙලාවේදී පිට පිට පිට ගියා. නැවත පිට සාපම් දෙකක් යනකොට මම හිතන්නේ ආවා වේදනාවක් සනස්සල්ලක් දැනුනේ නැහැ. ඒ විදිහට ජීවිතව කරගෙන යනකොට ඉලුඹ වර්තින අවස්ථාවේදී අනිත් පැයේ ඉලුඹ එසවෙන බවක් ලැබුණා. ඒ විදිහට කරගෙන ගියා. මේ අවස්ථාවේදී පිට එළියට යාමු ආපහු නැවත පැමිණි දැන්නා ඊපසු හරි ශරීර සත්‍යකට ඇදීගෙන යන බවක් වගේ දැනුණා. පස්සේ ශරීර විශාල බරක් වගේ දැනුණා. පස්සේ සත්‍යයේ අපහසුතාවය ඇති වුණා. ඊට පස්සේ ඒකේ නැවත අද දක්වාම සක්මන් කරගෙන යනකොට දැනෙන දේ තමයි එතනදී සක්මන් නවතිනවා. ඊට පස්සේ මම විවේක ගන්නවා. ස්වර්ණහස දහස් වේගෙන් වැඩ ගැනීමට කැමති ඉදිරියට වාපරෙන් කුමාරයා. ඔව් අපි කියන්නේ කාරෝ ප්‍රශ්නේ මේ ඔළුව තමයි කියලා තින්නේ. ඒ වගේම මම මතක් කරා මම කියන්නේ ප්‍රශ්නවලට විවිධ නිවන්ගේ අරිදී තාක්ෂණ කතා කරනවා වැඩගන්නවා. ඒ වුණත් මේ ඉදිරියට කියනවා සතුට වෙනවා. ඒ නිසා සම්මා කරනකොට ඔය කඩක විරුද්ධ කියනකොට පිළිපෙ දැනෙනවා. අයෝසනකොට දැනෙනවා කියන වශයෙන් සාර්ථක කරගන්න අවස්ථාව දෙන්නා අහනවා. නැත්නම් තවත් මේකල අහනවා. විදුම තියෙනකොට දැනෙන දේ දැනෙනවා කියන එක මේකෙන් ටිකක් අපිට විස්තර දෙන්න දැනෙන්නේ මම දැක්කට වෙනවා. විස්තර දෙක කම්පන දෙයක් වදිනවා වගේ පේනවාද කුහුසුම් දෙක සිසිල් දෙයක් වදිනවා වගේ පේනවාද මිලෙත් දෙක තද දෙයක් වදිනවා වගේ නේද මේ දැනීම මට හිතා ගන්න බෑ ඔය වචනේම කිව්වේ. ඒක කියන්නේ නැති තාක්කල් මම සතුටු. මොකක්ද දැනෙන්නේ පොළවේ පය කියන්නේ. මේකව දාන්නේ කියනකොට ඕක විතරක් කියන්න හිත ගන්න පුළුවන්. මම පොළව පය කියනකොට මට ඒක කඩගතිය වැටෙනවා. ඒක පොළවේ පය වහවන අවස්ථාවේ දැනෙන්නේ මොකක්ද? මොකක්ද දැනෙන්නේ? කොහොමද කියන්නේ? ඉතින් මේ ඇඟිලි වලින් ඉස්සනකොට ඉසවීම තමන්න දැනෙන්නේ කොහොමද? මොකක් විදිහකට දැනෙන්නේ? විහිම තියෙනකොට පොළවේ තද ගැටීම ඇඟිලි වලින් ඇඟිලි වලින් පොළවේ ගිහලා ඇඟිලි වලින් හුස්ම ගන්නකොට ඉස්සෙනකොට තමන්න වැටෙනවා. සමබර නැති කතියක් තියෙනවා. ඒ වගේ දෙයක් ඇඟිලි දෙක උස්මත ඇඟිලි දෙක තමයි. ඇඟිලි තියෙනකොට වෙනකොට තද වෙනවා දැනෙනවා. ඇඟිලි තියෙනකොට ඇඟිලි තද ගැටීම ඒ වගේ මේ දැනෙනවා කියන දේ අවශ්‍ය තොරතුරු ගිහිල්ලා අපි කතා කරනවා. මේක සාමාන්‍ය කෙනෙකුට කියන්නේ කවුරුත් කිව්ව මට දැනනවා කියන. නමුත් කමඩාන දුක වෙන්නේ. මට දැනෙන්නේ තද වීමක්, බිලක් වීමක්, හැරවීමක්, චාපන ගතියද, චංචල ගතියද කියන මේ තොරතුරු වසක් ගන්න අපේ හිත පුදුමාකාර මායාවක් කරනවා. ඉතින් මගේ යුතුකම තමයි මේක උත්තරේ ගන්න ඕනේ හතර පස්සට ගන්න. අදගෙන කියනවා ඊගාව දාස මතක තියාගන්න හිත යමක් සංසිද්ධියක් බවටපත් කරන්නේ දැනීම හරහා. ඒ දැනීම කියවන්නේ ධාතු හරහා. පදගතිය, පිළිගතිය, කම්පනගතිය, කම්පනගතිය උණුසුම සිටිය. මේක නොකිය ගම්මැදියාරියට ඉතියන. අපි කරන්නේ ගම්මැදියාරිය වත කරලා මන පොළොව දීපුණ දැනුම කියන්නේ පදගතිය ගන්න. මිලෙක් ගතිය ගන්න. ඔසවන කොට පදගතිය ගන්න. මිලෙක් ගතිය ගන්න. සීතල ගතිය, කම්පනගතිය, චංචල ගතිය. ඉතින් මේ රෝ කතා කරන බඩ කරගත්තා භාවනා කරපෙන්නගේ අත්දැකීම අහගෙන ඉන්න කාට දැනෙන්නේ. නැත්තම් මල්ලි ගහලා කොල්ලි ගහලා යන්නේ. මේක ඇත්තටම භාවනා කරන එක නම් දෝෂෙ නෙවෙයි. ඒක කියලා දීලා මේ කියන්නේ කියන්නේ කියන ඉතින් ගුරු ස්වාමීන් වහන්සේ කියනවා මේ ගුරුයාගේ තීරු වැරදි ගුරුවරයාට යන්නේ. උඹට මේක අර කියලා දෙන්න නැහැ මේකයි කියලා දෙන්න ඕනේ. ඒ වෙනකන් අපි ළඟ තියාගෙන බහ බහ කොකුව නැහැ කියලා. කියලා දුන්නාට පස්සේ තේරෙනවා වාර්තාවක් කියනකොට තමන්ගේ නිරීක්ෂණ ටික දැනගෙන ඉන්න වැඩ නැහැ වාර්තාවක. සාවිලි කීක සාක්ෂියක් දෙනවා තමන් දැකපුදී මම දැක්කයි කියලා හරියන්නේ. අසලාර මේ වෙලාවේ මේ මේක කන්නේ මම ගහනවා දැක්කයි කියලා. ඒ ටික නිසා කියන්නේ අපේ කතාවේ කවදාව සාර්ථකයි. මේක නැති කරන්න ක්‍රමයක්. ඒ කියන්නේ මේ අනුපාඩු නැති කරනවා. කියනවා බුදුමි. තමයි ක්‍රමය ඒකයි. වම තියෙනකොට වම කියලා මෙනෙහි කරනවා. මම කියලා මෙනෙහි කරනකොට දැකිතෝ දැක්ක අත්දකපු අත්දකපු දෙයක් කිව්වේ නැත්නම් ඒක කියපු පටගත කතා වෙන්නේ. කියන්නේ මම කියනකොට මට විලුඹේ අද ගැටි දැනනවා සීල් සියක් ලකුණා. ඊපස්සේ දකුණ. දකුණ කියනකොට දකුණ කියලා මෙනෙහි කරා. මොකද දැනෙන්නේ? ඉතින් අර කියනවා විලුඹේ අද ගැටි දැනෙනවා. ඒක දැන් මට වෙනම chance එකක් තියෙනවා කියහඳ. ළමේ තදගතිය දකුණු තදගතිය වෙනසක් තියෙනවද නැද්ද කියලා? අර දුරුදු දුන්නේ නැත්නම් මට කියන්න බෑනේ මට සාක්ෂි වෙනවන්න බෑ. ඉතින් යාට දානන දාන කොච්චර වෙලා මේ විදිහට මම දන්න වශයෙන් යන දිවන්න ආනට එමේ අනෝ තහන්න මේ වහන කියන තද ගතිය සහ ධර්ම කියන කටට ගතිය කකුල දිහා බලන්න නැතුව වැටෙනවද? එහෙම නැත්නම් මම වහන කියලා මෙනේ කරගන්න බැරිද? මුල ප්‍රශ්නයක් තියෙනවා. මම දැන් මේ ප්‍රශ්නයක් මොකද කියන්නේ? වහන කියනකොට කියන තද ගතිය සහ ධර්ම කියන තද ගතිය මේක හඳුනා ගැනීම ගැතියක් තමයි අත්දැකීමත් භාවනාවේදී. එහෙම නැත්නම් දෙකම තමයි. ඒක තමයි ඊගාව අංගාන්තර වෙන්නේ ඕක. ඊළඟට කියනවා මේක වෙනසක් නැති පුළුවන්. උන් දක්නා සුළු බලනවා. මම නිදාද නැද්දේවා. අපිට ඉදිරියට වැඩක් ආන පස්සේ අපි දක්නා දිශර වෙන්නේ නැහැ. අත් දෙකක් තිබ්බට දෙක සමාන ඉස්සර වෙන්නේ නැහැ. අමස්කාරයේ වමනේ ඉස්සර වෙන්නේ. දක්නදී ජීවිතේ බාර දක්මින් ඇවිදිනකොට අපි සමබරනේ. අපි එක කකුල නිවිති. අපි දන්නේ මොකද බලන්නේ නැති නිසා. මේක බැරි නෙවෙයි නිවන කියන්නේ. පිළිලා දෙනම ධර්ම ගැන කතා කරනවනම් සාපේලා කියපා. පරිණිනවා කියනකොට විපාය වදින්නේ ඒක හොඳට අදලා කියනවා. එනවා ධර්ම ගති වෙන දැන් දෙකේ අතර සම්බන්ධතාවය බලන්න කිව්වොත් මම හැලෙනවා හැලෙවැඩි ඇති. අපි ඊගාදාස දෙන්න පුළුවන් ආදර්ශයක්. පොදින්ද වම තියලා ඊගාදලේ වම දීමුනේ ඉස්ලාමයි පස්සේ වමයි වෙනස මොකක්ද? මුදින් තමයි ආයත්නේ ධර්මයේ අනිච්චේ පේන්න පටන් ගන්නේ. අමින් මමට වමින් මමට මොකද වෙන්නේ? ධර්ම ධර්ම ධර්ම ධර්ම ඉතිරි ගන්න මුළු ටික නගහලා දෙන්න බෑ ඔතෙන් යන්න. ඒව තුනකින් යන්න තියෙන්නේ. ඉතින් උගව දෙනෙක් කියනවා අනේ ඕම උපාර කරන්න ගියොත් අඬකින් හම් වෙන්නේ නැවලු තේරෙන්නේ නැහැ. ඉතින් ඇත්ත තමයි ඔක්කොම මේක තේරෙන්නේ. ඔය තේරෙන කෙනෙක් හරි එක්කෙනෙක් හරි කොට දාගත්තොත් මන්ද තේමන මේ නිවන කියන එක නැති වෙනක මොකද තමයි ගන්නේ වැයෙනදී තියාගන්න බැරි නිසා වෙන සංනිවේදනයක් කරලා තියෙනවා. ඒ සංනිවේදනයේ දෝෂේ මම බලනවා. ඒක කියලා දෙන්න නම් මගේ දුක. දැන් ඒ සම්බන්ධව කවදාත් වෙනසක් නැහැ. අවුරුවදී ඉතින් එනකන් මම තියාගෙන උනන්දු වෙන්න ඉන්නවා. ගහන්නේ කරන් ගන්න. මේක මට කුමාරයා. නෑ කොහොම ඊළඟට අර වේවල් කඩේට ගියාට පස්සේ ළඟින් ඉන්නවා තාම වේවලා ගිහින් නැති කි. ආ වේවලක් නැති වුණාට වැඩි කරනවා. ඒ ගහන්නේ භාවනා කරන්න ඕනේ කියලා. මම නැති කරන්නේ මේ ගෙවල් වලට දීලා මුසුන්නේ කොට වම තියෙනකොට වමයි වුණා. ඒ තරම් පිටු ඒ තරම් නැහැ. මම ළඟට ආවොත් තමයි ඉතිරිකෝ ගෙවාගෙන ආවේ තමයි විද්දෙන් ඉඳලා. දෙතුන් දරයක් විදියට ගියාට පස්සේ මම තේරෙනවා මේ තොක්කේ වටිනාකමක් තියෙනවා. සුද්ධ ඊට පස්සේ බලන්න පරියන්කට ගියාට පස්සේ ආශ්‍රද ප්‍රසාර කරනවා නම් මම මේ ආශ්‍රද කිව්ව දැක්ම කියලා මම කරේ මොනවද දැනෙන්නේ ඉම්පෙනවා දැනනවා පිළිමද කියලා දීපලද මොසුම ඊට පස්සේ දර්ශන ගන්න ආශ්‍රද ප්‍රසාර දෙක වෙන් කර ගන්නවා ඒක ටිකක් පමණක් පොඩි ඉතින් ආශාවෙන් ආශාව ප්‍රසාද ප්‍රසාද වේ ටික දේරෙනවා නම් අවදාසකයක්. අවදාකා ඉතින් දැන් නම් ඉස්සරහට දැන් පසර දැන් දුරම තේරෙනවා. ඉතින් කල් භාෂාංකාරාන්ට බලලා නැහැ. බලලා විතරනේ කාටද කියන්න ඕන බව දන්නේ නැහැ. මේ දෙකේ පන්ති වැඩක් නේ. නමුත් මේක කිව්වට පස්සේ තමන්ගේ මොනින්ද හිතන්නේ මොකද්ද? ඕන දෙයක් හිතනවා. ඕන දෙයක් සම්මිලිත කරනවා. ඒ නිසා මේ සාමූහික කමකාශුද්ධ කිරීමක් වශයෙන් අපි මේ ඔබේ කරන වැඩි දුරදෙන් මන චෝදනා කරනවා මේකේ කුරු කියන පෞද්ගලිකත්වයක් නැති වෙනවා. ඒක කාලේදී කුචියට මං කියන්නේ ඔක්කොම තනින් කිරිවන්න බෑ. ඔක්කොම ගිරියදලා ටික ටික ගිලා ඉතින් පොඩි කට පොඩි දෙන එකයි කරන්නේ. සාමුදුරා අපේ ස්වාමීන් වහන්සේත් එක්ක ඉස්ලාම් දෙස්කේ කියලා ආවි. මේ ඉතින් විතර කියන්නේ ඒත් මං කිව්වා ධර්ම සාකච්ඡාවේදී අපි දුර කරගන්නවා. මං කිව්වා මේ ඕකේ ලහමින භාවනාවේ අත්‍යකී යාගේ නෙමෙයි මේ මානවය. එච්චරයි. ඔය ඔය කයිකුණයි කියන්නේ ඔය කතාව. ඒ මානවය වෙනුවෙන් තමන් අත්දකින දේ කියන්නේ ඔක්කොම කියන්න බැරිලා අනේ මිනිස්සු තේරුමක් වෙනවා ගන්න මිනිස්සු උත්සාහ කරනවා. ඒ තමයි මගේ අත්දකින්න කියලා ගන්නවා නම් කිමක් වෙනවා මට පුදුලිකෝ කරන්න බෑ. ඒ මානව අත්දැකීම තමයි මනුෂ්‍ය මිනිහ කරන විශාල පරිශ්‍රය. බුදුහාමුදුර අපිට කරලා දෙන්න පරිදි. ඒ කාලෙට කියන්න බැරි නම් ඉතින් චැකලා ඉතින් පේපර් අහන්න කියන්න වැඩක් නෑ නේද? රිසර්ච් එකකට හරිය ගියාට බෑ ඔබ්ජෙක්ටිව් මෙහෙමයි රිසර්ච් එක මෙහෙමයි හොයාගන්නේ මෙහෙමයි මගේ නිගමනේ මේක. මේ නිගමනේ ඕනේ නෑ ඕනේ කෙනෙකුට නිගමනයක් දෙන්න. ඉතින් මේක අද අපි තියෙන අධ්‍යාපන මට්ටමේ කරන්න පුළුවන් කියලා මම හිතුවා. ඇසේ ස්වාමීන් වහන්සේ ඒකම කිව්වා. මොකද කිව්වනේ ඔයගොල්ලෝ භාවනා කරනකොට ලැබෙන අත්දැකීම මානව අත්දැකීම මගේ නෙමෙයි. මගේ නම් කෙලස්. මේ මම අත්දැකීම නෙමෙයි කියන නම් කෙලස්. ඒක කියනකොට මගේ නෙමෙයි. ඒක අවුවා දැක්කොත් ආන්නේ විදිහට මේ වගේ පිළිවෙලක එක්කෙනෙක් හරි කතා කරනකොට අනික් කටියට නිකම්ම අනිකන් යුනිවර්සිටි වල නිකම්ම කෝපි වෙනවා. විභාගයේ ඉස්සෙල්ලා දාපු උදේට පාඩම් කරලා ඉතින් එක එකන ප්‍රශ්න අහන උත්තර අපි පාඩම් කරන්නේ නැහැ. උන්ටි අල්ලගෙන ඉන්නවා. ප්‍රශ්නේ තුන් දෙනා උත්තරේ තුන් දෙනා ඒක වෙනකොට පොට්ටට ආවොත් පාස්. අපි කරන්නේ කතා කරන වෙලාවේ හොඳ ටිකට් එකේ කාරණා කතා කරගෙන ඉන්නකොට උන්ටි අල්ලගෙන ඉන්නවා. අපිට පාස්කේ මොනට ලාභුත් නැහැ කරන්නේ නැහැ දවස් දෙකකට ඉක්තු දෙන්නේ. කුප්පිය ගුරුවන් නැහැ තමයි මේ වායි පාස්. ඉතින් මේකේ කුප්පිය ගුරුවන්ට මම නිල්ලක ගියාවු. අයක් විතර වගේ හැමදාම හතාමාට විතර සෝයා කෝපියක් හදාගෙන සංකාරමක් ඉල්ලගෙන අර භාවනා කරන කට්ටිය කල්වවුවා. ඒක පොඩ්ඩක් කියන්නේ කල්වවුවා කියලා. ඉතින් එක්කෙනා කරා ඉතින් මට හිතුණා මොකද මේ කියලා මේ කපෝසෙ උඩ තද වෙනවා අනම්මන හිතේ. මොකද ශෝකයේ ඇති මොකක්ද මේ ගොඩාක් කල්යනා තේරුම් ගන්න අපි මේකට ලඟලු හිමාතුමාට ලඟලු ඒක ඒකදී අපි මෙතනෙකට ඒ නිහතමානීකම ලඟලු තම ආධිකම අලකරන්නේ නැතුව අපි ලැජ්ජබය වෙලා හිටියෝ දීර්ඝ සංසාරයක් පාසලා නැත්තම් කලින් අමුතුනවා මේ ස්තුතියට වෙනවා මම මේ මේ මොකටද මේ බයිකෝතිය තරමනා දරවත් නිකුණා කරාවේ අනික් කට්‍යයක් කියනවා නම් මම ප්‍රතික්ෂේප කරන ප්‍රශ්නාවලියක් තියෙනවා. ඒකට කර්මා කරලා මම අත්දැකීම පොඩ්ඩක් දන්න දන්න එක කතා කරන්නේ. එතකොට දන්නේ කියන කට්ටියක් කමටහන් සුද්ධ කරනකොට කියන්න ඕන මොනවද කියලා ඉදිරිපත් කරන්න ඕන මොනවද කියලා දැනගන්න. මේක අපි අමස්තමාන වැරි වැඩක්. කෙනෙකුගේ උද්දේශය වැඩක්. මම අද තමයි සාමාන්‍ය 嗯，可以吗？ ඉතින් තින්න කට්ටියට කතා කරන්න කැයනවද? ඇලවද නැද්ද? ඒකවල මම කියන ප්‍රශ්න තමයි. මේ පළවෙනි දවසේම අධ්‍යාත්මිකත් පිළිය සම්මන පියුණා කියලා කියන්නේ දුර ගමනක් කරලා ඇස්ති. සම්මන්ක හිතේ අරවයි කියන කලාතුරකින් මෙන්නවා. ඒක ඉතාම වටිනවා. මගේ ජීවිතේ මම කොහොම කැමති සම්මන හරහා ආරංගරගෙන යන කෙනෙකුට යනකොට යාර කමෙන් වෙන ගැතිය අඩු වෙන වෙන ගැතිය අඩු සායක වේදන ප්‍රශ්න තියෙන්නේ නෑ සුදු වාසි මම මේ ප්‍රශ්නයක් අහනවා මම මේකට ගත්තේ මම උසාවියට ගන්න දැන් ඉතින් හරස් ප්‍රශ්න අහනවා ඒකවලදී මම බරපතලවට කිව්වට අරමුණ තමයි ආරල්ම හරියම සක්මන් කරනකොට තමයි පියවර කීයක් එක දිගට මේ වම මේ ගන්න කියලා එක දිගට පියවර කීයක් කරන්න පුළුවන් වගේ තක්ෂේ රෝල වැඩි වෙනවා මේ පියවර කියක් අරගෙනා එකයි ගාඩ තියෙන්නේ. අනිත් දවසේ ගිහිල්ලා බලන්න මේකේ අලුත් අත්දැකීමක් තියෙනවා. මම අද මේ සක්මක කොට වෙන්න ඉස්සලා අධිෂ්ඨානය කරනවා. අර 30ක අත්දැකීමක් තියෙනවා. මම තව පහක් වැඩි කරලා 35ක් කරන්න මම මොකද කරන්නේ? අර මම වෙන මොනවාක්වත් නෙමෙයි. අර පොඩි ලක්ෂණ ඉස්සරහින් කියලා කියනවා. ඒක තමයි විශ්තිති පරිහිදුවා. පයින් කොට මම දන්නවනේ කොහොමද ගියේ කියලා ලක්ෂණ වැඩි. එහෙම නැත්නම් මේ මොකද බරපතලයක් ඇල්ලෙමින් ඉතින් අර සක්මනයි හිතයි අරමුණයි හිතයි මොනවද මොනදාර කියන අවස්ථාව වැඩි කිරීම ප්‍රමාණාත වැඩි කිරීම ප්‍රමාණාත්මක සම්පලයන් හැබැයි යන යන වෙලාවේ අර කියන කීමක් අදගතිය ගන්නකොට සාධුගතිය කියන අත්දැකීමත් එක්ක කියනවා. ඉතින් බක් එක්ක. ආරම්භ කරන කිතු වෙලාවක් යන්නේ යන්නේ ඊයේ දැන් සක්මන් කරන බයක් ඇති වුණානේ ලෝකේ විවිධ වෙන ගැතියක්. ඊට පස්සේ ආයශනය භාවනා කරන හිතක් දෙනවනේ දැන් මෙතන තියෙනවනේ අවස්ථාවක්. ආයක ඇතුලේම ආය කරපන් කියලා කිව්වා. ඊයත් එකින් සයිතෝ යනකොට 35ට යනකොට අර බය එනකොට කියනවා මේක කාටවත් එන දෙයි. බයාව තමයි මම ඉස්සරහට යන්නේ. තමන්තුළුමනේ තෝරගියක් වගේ සමතුළුමනේ තෝරගෙන කරබැලීමේ ආසාවකට ඒක 30 ඉඳලා 60ට ඉවර ගන්න යනවා. 35 ගන්නවා. 40 කරනවා ටික ටික ටික ටික වැඩි කරගෙන යනකොට ඇඟ ඇතුලේ ඉන්නේ භාවනාව කරගෙන යනකොට අතුරු භාගයට සහ මනසේ ආකල්ප වෙනෝනේ කියන දේ අන්නේ ආකල්ප වලට ඒකට ගසාදාන්නේ නැහැ බාරගන්නේ නැහැ ටික ටික ටික ටික පුරුදු කරන පුරුදු කරන යනකොට තමයි තේරෙන්න පටන් ගන්නේ මම මෙතන එහා කෙළවරට ආපහු වෙනකම් වගේ සම්පූර්ණ සම්පූර්ණ හිතේ එමේ හිතින්ද හිතින්ද කායික හත් වලින් වේදනාවලින් හිතුණු වෙන බාධා නිකන් බුලුට්ටූත් කැබින් එකට ගියා වගේ ඇත්තටම බලන්න. ඒකෙන් තමයි හදිහේ ඒ අනායාසයෙන් සිදු වෙනවා වගේ ඉබේ කරගෙනවා කියන එක. මොනවද කියන්නේ? ඒක දියුණු වෙලා අන්තිමට ෆයිල් කරව බෝනික් එක්ක වගේ උල්ලෝසුමක් එක්ක වගේ යාත්‍රාදී යන්නේ කියන තමන්ටම පුළුවන් වෙයි. තමන් දිහා බලන්න ඉතින් දිහා බලන්න මේ මනුස්සයා රහපන් කරනවා. තමන්ම බලන්න. නැත්නම් වීඩියෝ ක්ලිප් එකක් දාලා වීඩියෝ වෙන් ගන්න පස්සේ වාඩි වෙලා තමයි සක්පත් කරන හැටි වීඩියෝ ක්ලිප් එකෙන් බලන්න. ඒකවල වම දකුණු වගේ සමිස්තර දේවල් මේ මම සමස්තයක් වශයෙන් පේනවා. ඒක ඉබේ සිද්ධ වෙනවා. එතන මම ලෝකෙ නෙමෙයි මගේ මුතු විදිහට. මේ මේ ඔක්කොම රහස් තියෙනවා. ඉතියා පියවර ගන්න පුළුවන් ඉස්පා හතලිය කනා පිටිපිට පිටිපිට වැඩි කරන යන්න කරා. ඒක ඒකයි ඒක සක්මණේ මතකෙ ඉඳ ලොකු දුර්ධ ඥාන ගමනක් කියලා හැදිගෙන පෙන්නන එක ආයක සෞඛ්‍යයට මානසික සෞඛ්‍යයට අධිම බලපාන. ඒ නිසා ජී ගණන් විතර ගන්න කරා. ඒක. රෝසත්න සක්මන් දුක්පත්න සක්මන් කරන්නේ කියලා අරගිටිස්. heart attack පොලෙත් රෝගී. මේ උඹල සක්මන් කරන්නේ මාඩාලි වුණා නම් මට අපිට උදව් කරන්න. නැත්නම් වෙලක්ම හදලා දෙවියක් ඕනම මොඩියෙකුට භාවනා කරන්න ඕන ඕම් බුදුසෙන් කිව්වාගේ ගිහිල්ලා පාඩි කරවන්න බෑ රක්මන් කරනවා. ඒකේ මේ මේකට ඇදලා ඉන්නවා. ඒ නිසා ඒකට අවස්ථානුකූලව බබා අක්‍රම කරලා තමයි තියෙන්නේ. මේ කටයුතු කරන ධර්මයේ එකම අදර්ශයක් වගේ ඉවරට කරගෙන යන්න ඕනේ. සම්මන්වක් පැහැදිලිම ලක්ෂණයක්. මනසා යෙදී සති පැහැදිලි භාවනා කරනවා. දැන් පරියන්කේ හිතියට පටන් ඉන්න විශ්ව කරනවා. සක්මිය හදියන එක තුනේ ගමනක් කරනවා. දැන් පාර වෙලා ඉඳලා කෙනෙක්ගේ සමය කියලා හිතනවා තාම කවුරුද කියන සාකච්ඡා කරලා අපේ සතුටු ආරම්භව පටන් ගන්නවා.